අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවැනි දවසට එහෙම නැත්නම් 30 වෙනිදා සැප්තැම්බර් මාසේ ධර්ම දේශනා කාලයටයි පැමිණලා තියෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුණා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 චත්තාරෝ සතිපට්ඨානායිදා උසෝ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන පාඩමක් ඉගෙන ගන්න ශිෂ්‍ය පිරිසක් වගේ දවසින් දවස දවසින් දවස ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් මාර්ගයෙන් මාතෘකාවක් ඉදිරිපත් කරනවා ඊට පස්සේ ඒකට පිළිතුර තමන් වහන්සේ විසින්ම සපේනවා. මේ විදිහට මේ ඉදිරිපත් කරගත්ත මේ සූත්‍රය කියන්නේ දසුත්තර සූත්‍රය කියලා.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 ඒකදී අසත්පුරුෂයන් සේවනේ නොකිරීමත් සත්පුරුෂෝපනීසේ වතේ මෙතන සඳහන් කළ තෙන් මේ තත්පුරුෂයන් සේවනේ කිරීමත් පිදියුත්තම් පිදීමත් උත්තම මංගලයක්. ඉතින් මෙව්ව මේ ජීවිතේ කරන දේවල් නෙවෙයි පෙර ජීවිතෙන් අපිට කුසල් විපාක නැත්නම් කුසල් ආනිසංස වාර වශයෙන් ලැබෙන දේවල්.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 ඒක නිසා අර පිං ඇති පෙරපින් ඇති කෙනා ඒක සතර සතිපට්ඨානයට යදෙව්වොත් විතරයි ඒව මංගල කාරණා වෙන්නේ. එහෙම නැතු ඒක සතර සතිපට්ඨානට නොයෝදා මේක මංගල සූත්‍රයේ පිරිත් විතරක් සජ්ජහායනා කරාට ඒ සබ්බ මංගලයේ සර්ව මංගලයේ සිද්ධ වෙන්නේ යම් ප්‍රමාණයකට හොඳ දෙයක් කියපු නිසා ඒ ඒ තීන සජ්ජ වජ්ජේන සොත්තිමේ හෝතු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 යම් දවසක මේ පරිත්‍ත කියන වචනෙන් ආරසා ලැබෙන ආරසා වංග සම්පූර්ණ වෙන්න නම් මේ කරන පිරිත් කියන ටික අපිට කිට්ටු කරගන්න වෙනවා සිංහලයට මේක බොහෝම කාලයකට ඉස්සෙල්ලා මතක නැති වුණා ඒක නිසා අපි තුන් සූත්‍රේ සජ්ජායනා කරනවා ඒක ලැබුව ඇහුව පමණින් කළ පමණින් අපේ වැඩ සම්පූර්ණයි කියලා හිතනවා ඒ නිසා සංඝයා වහන්සේලා වඩම්මලා පිරිත් කියනවා ඒ වගේම තමනුත් පිරිත් අහනවා පිරිත් කියනවා ඒ ආරසාව අපේක්ෂාවෙන් බෞද්ධයා කරන වැඩේ. නමුත් හිතන තරම් නොලැබෙන්නේ මොකද? ඒ පිරිත් කරන්නේ නැහැ. සතර සතිපට්ඨානේ වඩන්නේ නැහැ. සතර සතිපට්ඨානේ වැඩිම සඳහායි මේ මංගල සූත්‍රය දේශනා කරලා තියෙන්නේ කියලා කවුරක්වත් හිතන්නේ ඒක නිසා ආයේ සූත්‍ර අන්තර්ගත කරුණු සතිපට්ඨාන එහෙම් බලවුවොත් නැත්නම් මේව අදාළ වෙන්නේ සතිපට්ඨානයේ සඳහායි. නිසා සතිපට්ඨානේ වැඩිම සඳහා සතිපට්ඨානේ වැඩිීමේ කාරණාව තපල කර ගැනීම සඳහා සත්පුරුෂ සන්තීවනේ කොහොමද උදව් වෙන්නේ? එහෙම නැත්නම් ප්‍රතිරූප දේශයක පිම්බිමක ඉපදීම උදව් වෙන්නේ කියලා ඇහුවොත් ප්‍රයෝජනේ සලකලා නම් කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. සතිපට්ඨාන වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේක තව තවත් තේරෙන්න පටන් අර ගන්නවා. මේ පිම්බීමක අපි නූපන්නා නම් අපිට කවදාකවත් මෙවැනි දෙයක් අහන්න හම් වෙන්නේ නැහැ හිතේ තියාගන්න හම් වෙන්නේ නැහැ ක්‍රියාවත් කරන්න හම් වෙන්නේ නැහැ ඒ නිසා මේ මංගල කරුණු මංගල කාරණාවක් බවටපත් වෙන්න බහුකාර ධර්ම බහුකාර ධර්මයක් බවටපත් වෙන්න ඒක සාක්ෂාත් කර නැත්නම් ඒක සාධනීය කෘත්‍ය කරන්නේ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 හරස්සාව සැලසෙන්නේ නැහැ කියලා ඒ මදිවට මේ දෙයියෝ පිටිපස්සෙත් යනවා අර ගුරුනාන්ද පිටිපස්සෙත් යනවා මෙයා පිටිපස්සෙත් යනවා මේ ධම්මෝ අවේරක්ඛති ධම්මචාරී කියලා ධර්මයේ හැසිරෙන්න ධර්මයේ අරස් ධර්මයෙන්ම රැකෙනවා කියන කතාව බෞද්ධයා විතර පාච්චල් කරගත්ත જાතියක් ලෝකෙ කොහොක්වත් නැහැ සිංහල බෞද්ධයා විතරයි මොකද හැම කෙනාම තමන් බෞද්ධයි කියලාගෙන ඉන්න ගමන් නානාවිද ආරක්ෂක ක්‍රම යන්ත්‍ර ගැට ගහ ගන්නවා කකුල් වලයි බෙල්ලේ අත් වලයි ඊට පස්සේ අර ගුරුනාන්තේ පස්සේ මේ දෙයියෝ පස්සේ හැමතැනම විදිනවා ඒ හැම ගුරෙක්ම හැම දෙයියෙක්ම බුදුන්ට වැඳගෙන ඉන්නේ ඒගොල්ලන්ට හුස්ම ගන්න බැරුව යනවා මේ බෞද්ධ ආගම ගත්ත මේ මිනිස්සුත් බුදුහාමුදුරන්ගේ උපාසක උපාසිකාව භික්ෂු භික්ෂුණීත්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 මේ නිසා මේ සතර සතිපට්ඨාන කියන එක පැන්ඩෝල් බොන්න වගේ කරන්න බෑ. පැන්ඩෝල් බොන්න කාගවත් දොස්තර කෙනකින් රෙකමන්ඩේෂන් එකක් ඕන ගිහින් ඉල්ලපුවම පැන්ඩෝල් දෙනවා. ඉතින් පැන්ඩෝල් බොන. ඒ වගේ එහෙම නෙවෙයි හයි පොටෙන්ෂල් ලොකු මේ බෙහෙත් දොස්තර මහත්තයා විසින්ම දිය යුතු ඊට වැඩි රසායනික ගුණෙන් වැඩි බෙහෙත් තියෙනවා.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 අනුසි අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියන ක්‍රමේතියේදී අපි ඒක පටන් අරගෙනවත් නැතිව නැත්තම් කරලා අතරමඟ නතර කරගෙන ඉන්නවනම් ඒ කියන්නේ අපි ඒකට ක්‍රියාශක්තියකින් සක්‍රියව යෙදිලා නැතිකමයි තියෙන්නේ. ඒක නිසා මේ යම් කිසි කෙනෙකුට ඒ ප්‍රතිපදාව ඇහිලා මට දැන් මේකට කාලය එළඹිලා තියෙන නැත්තම් ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. මට ඒ කියන සත්පුරුෂ සංසේවයක් තියෙනවා.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 අනුන් එල්ල දෙන පැදුරක බුදියන්න වෙලා තියෙන්නේ අර මූලික කමඨහන් උපදේශ වල අපි මතක් කරා වගේ අපිට ඒ තරම්ම අපේ දිනදා ජීවිතයේ අසතිමත් නිසා අපේ ජීවිතේ කිසිම මේ විශේෂක කිසිම ශිල්පයක කිසිම ආගමික කටයුත්තක මේ සතිය කියන එක අඳුලා දෙන්නේ නැහැ. ඒ මොකද සතිය ලත්තන පටන්ම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 ශබ්දකෝෂෙන් අයින් කරලා තියෙනවා. අපේ සිංහල භාෂාවේ ඇත්තේ නැහැ. ඒ නිසා අපි ඒකට සතිය කියන pāli වචනට සිහිය කියලා තමයි සිංහලෙන් අපි යොදවලා තියෙන්නේ. ඒ සිහිය කියන වචනයට වඩා සතිපට්ඨානයේ අර්ථය දෙනකොට අපි මේ සතියට අනිකුත් අර්ථකතන අනිකුත් නිරුත්ති නිරුත්ති පද ඉදිරිපත් කරගන්න වෙනවා. මොකද සිහි නැත් වෙනවා කියලා කියනකොට අපි එදිනදා ජීවිතේ දන්නේ අපි සීමූර්ජා වෙනවා වගේ එකක්. එතකොට අපි සිහිවිකල් වෙනවයි කියලා කියනවා. සිහි නැති වෙනවා විසඤ්ඤ වෙනවයි කියලා. නමුත් සතිය කියන එකට වැඩි පොඩ්ඩක් ගැඹුරකට ගිය අර්ථයක් තියෙනවා. ඒක නිසා අද මාත්‍රකාවේදී මේ භාවයේ තබ්බ ධර්ම ගැන කතා කරනකොට මූලික කමඨහන උපදේශවල සඳහන් කරන යම් යම් කරුණු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 මේ සතිය ඇති කර දීම සඳහා නැත්නම් සතිපට්ඨානය හඳුන්වා දීම සඳහා අප්‍රමාදය ශ්‍රී ලාංකික බෞද්ධයට ඇතුළු හඳුන්වා දීම සඳහා කටයුතු කරා. ඒ කටයුත්තට අන්‍යාගමික ලින්ක යම් යම් කරදර එන්න ඇති. යගිම බුද්ධඝම් කාර්යයක් කරදර කරා. බුද්ධඝමත් මේ සතිය හඳුලා දෙනවට කැමති නැහැ. බුද්ධඝමත් අප්‍රමාදය හඳුලා දෙනවට කැමති නැහැ. ඒ වගේ කෙරෙන්නේ ආගමෙන් කෙරෙන්නේ ගොඩාක් සතිය කඩන අප්‍රමාදේ පතර දාලා ප්‍රමාදේ වැඩි කරන ධර්ම. කොච්චරද කියනවනම් හැම ආගමික මධ්‍යස්ථාන වලින්ම අද මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න වැඩේ පතර දාන්නයි මේ සේරම දහංගට දාන්න. මේ ජීවිතයේ වහා අප්‍රමාදීව අවබෝධ කරනවා කියන එක අපි භාෂා විවහරෙන් අයින් කරලා. අයින් කරලා කොහොම හරි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 අපි සතිපට්ඨානේ වඩන්න බෑ. අපි මතු බුදු වෙන මෛත්‍රී බුද්ධ දාසනේ සතිපට්ඨානේ වඩන්න මේක සරුබිමක් කරගමු කිය. එදා ඉඳලා එදා ඉඳලා හැම මේ ආගමික පුනරුද්දයක් හරහාම සතිය යට ගියා අප්‍රමාදේ යට ගියා ලොකු ආගමික පුනරුද්දයක් ආවා. ඉතින් ඒක දිහා බලනකොට ඒක මාරපාක්ෂික දෙයක්ද නැත්නම් ඇත්තටම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 ඒ වගේ පොතේ දැනුම බෞද්ධ ඥාන නැති කෙනාට දැම්මට අරසාවක් ලැබෙන බව තේරෙන්නේ ආරම්භයේදී තේරෙන්නේ ඒ නිසා ඒ අත්තන් දෙක පොඩ්ඩක් හුවා දක්කලා පෙන්වන්න ඕන. මතු කරලා දෙන්න ඕක තමයි සතිය කියන්නේ. ඒ සතිය ආරක්ෂාවක් ලබා දෙන බව මුලදී නොවැටහෙන නිසා බොහෝ දෙනෙක් ඒක අවචාවට දා ගන්නවා අව탁සිරුට කර ගන්නවා සතියේ ඉඳගෙනම සතිය නැහැ කියලා චෝදනා කරනවා සතිය ආනිසංස ලැබිලා තියෙද්දිම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 ඒක දැනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි අර සතිපට්ඨාන අඳුනලා දීපු ගමන් කිරි ගහට මෝල් ගහින් එන්න වගේ ඒ මනුස්සයාට තේරෙනවා. ඒක තේරෙන්නේ නැත්තම් එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් ওই කියන බහුකාර්ය ධර්ම නැහැ. ඒ යතින් බලනකොට මං පුද්ගලිකව හිතුවට වැඩි පිරිසක් මේ සතිය අල්ලනවා. හරියට කියලා දුන්නොත් අල්ලනවා. ඇල්ලුවට පස්සේ එයාට මේ ගීකම පැවිද්දෙක් වෙන්න ඕනේ වෙන්නේ නැහැ. ජීවන රටාව වෙනස් කරන්න ඕනේ මොකක්වත්ම කරන්න ඕනේ යා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ සතිපට්ඨාන 1 2 3 4 වශයෙන් දියුණු කර ගන්න අතර තමන්ගේ ජීවිතේට හැදියාවක් හික්මීමක් ඇති කරගෙන අයාල යන ගති කටුලන් දුවන ගති අයින් කරලා පාරේ යන්න පටන් ගන්න. ඒ කෙනාට මේ සතිපට්ඨාන තියෙන නිසා මෙහෙම කරපම් මෙහෙම කරපම් කියලා නීති පද්ධති 50 දාන්න ඕන කමන්නේ. එයාම ජීවිතය හදා ගන්න. ඒ නිසා මේ සතිපට්ඨානය පිළිබඳව හදා බෙදා ගැනීම එහෙම නැත්නම් අපි තව කෙනෙකුගේ උපදෙස් ලබා ගැනීම උපදෙස් ලබා දීම ඔක්කොම ਸਰවඥ වංශිකේ කෘත්‍යය. ඒ කෘත්‍යය සඳහා වෙහෙස බලන්න එපයි කියලා තියෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන පරාර්ථකාමී ස්වરૂපය. මේක තේරුම් ගත්ත කෙනා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 ඒකට කියන්නේ හැකි සංඥාව කියලා. ඒකට කියන්නේ වර්තමාන ජීවත් වෙනවයි කියලා. ඒකට කියන්නේ එළඹ සිටීම කියලා. මේ සෑම වචනයකම එකම පවුල සහෝදරයෝ වගේ සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මේ අපි කරන්න හදන මේ සතිපට්ඨාන භාවනාව කරන්න පිළිබඳව බුතේ දැනුම ලබන්න බණක් අහන්න කලින් අපි මේ වචනය සතිය කියන එක නිර්වචනය කරගත්තේ නැත්නම් අපි මේ දවස් 4 5යි වුණාට පස්සෙත් 10යි අනේ ස්වාමීන් වහන්සේ භාවනා නම් කරා gedara යන්න ඉස්සලා කමටහනක් දෙන්න බැරිද කියයි. දවස් 5 නෙමෙයි 10 කරලා යනකොටත් කමටහන් ඉල්ලන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ එක්ක බණ කෙනෙකුට බුදි. එහෙම නැත්නම් gederin ගෙන ආපු කුණු කන්දල කුළුවේ තියාන බුලත් පිට හපන්නා වගේ හපහපා ඉන්නවා. මූලික කමටහන් ලබන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි භාවනා කරනකොට තමන්ට ලැබෙන අත්දැකීම් ප්‍රකාශ කරන්න කොබයයි එහෙනම් ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් ඒක නාට මේකේ මේ පෙරලෙන ගලේ නම් පාසි බැඳෙන්නේ නැහැ. පෙරලෙන නැති ගලේ නම් පාසි බැඳෙනවා වගේ ඔළුව කුරුවල් වෙනවා. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට මේක දෙබසක් කරගන්න. හොඳට මේක ධර්ම සාකච්ඡාවක් කරගන්න. ක්‍රියාකාරී සම්බන්ධයක් දෙන්න. එහෙම නැත්නම් සතිපට්ඨානය Taman තුල පිහිටන්නේ, පట్టල වෙන්නේ. ඒ නිසා සතිය කියලා පෙන්නකොට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 ඒ එක එක චෛතසිකයක් අඳුර ගන්න ගන්න ප්‍රයත්නය අන්තිමට යනකොට ඉච්චර වළංගු වෙන්නේ නැහැ වැද්දගත් නැහැ. නමුත් මුලදී යෝගාවචරයකට විශේෂයෙන්ම ආධුනික යෝගාවචරයකට නවක යෝගාවචරයකට අධිකම්මික විපස්සකයකට උදව් වෙනවා. ඒ බුරුම ගමනේදී යන්නේ ඉස්සලම මේක දැනගෙන හිටියා. මොකද අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ ටිකක් සැලකිලිමත් වෙච්ච කෙනෙක්. බුරුමෙදිත් ඒක දැනගත්තා. මම දන්නවා පස්සර පස්සර යනකොට කිච්චර වැදගත් වෙන්නේ නමුත් මුලදී අවශ්‍ය නිසා සතිය කිව්වම සතියේ ලක්ෂණය මොකද්ද? අනික් දේෙන් වෙන්කොට හඳුනා ගන්න තියෙන ලකුණ මොකද්ද? ලිංග කියලත් මේකට කියනවා. ඊටසේ රසය. සතිය හිතට ආවට පස්සේ මුදුපත් වුණාට පස්සේ එලඹ සිටියට පස්සේ තමන්න දැනෙන වෙනස මොකද්ද? පච්චුපට්ඨානය සතිය මතු වුණාම අපි දැනගත්ත හෝ නොදැනගත්ත අපිට ලබලා දෙන ආදීනවේ හෝ ආනිසන්තේ ක්‍රියාපටිපාටිය මොකද්ද? පදට්ඨාණය මේ සතිය එහෙම ළඟා වීමට පසුබිම් කාරණා මොනවද බලපාන්නේ? ආසන්න කාරණා මොනවද? ඉතින් මේක ඕනම චෛසිකක් හඳුනා ගැනීමේදී අටුවාචාර්ය වහන්සේලා බුද්ධ වචනේ තණ්හාවේ ලක්ෂණ මේමයි රස මේමයි පච්චුපට්ඨාන මේමයි වදට්ඨාන මේමයි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 සතියේ ලක්ෂණය පෙන්වන්නේ අපිලාපන ලක්ෂණා කිය. අපිලාපන ලක්ෂණා කියලා කියන්නේ පිලාපන ලක්ෂණය නෑ කියන එකයි. පිලාපන ලක්ෂණය තමයි අපි සිංහලෙන් පොලාපයින් ගතිය කියලා කියන්නේ. අපි ඍජුපෝම් කෑල්ලක් හරි පොරොප්ප කෑල්ලක් හරි කරවිච්ච ලබු කබලක් හරි වතුරට දැම්මොත් වතුර උඩ ඒක වතුරත් එක්ක පොලාපයින්. වතුරේ පාවෙවි මතු පිට හුලගත් එකේ හෙට යනවා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 හිත එමේ පාවිවි පාවිවි ඔහේ පොලාපැන පැන සතිය යෙදුනා නම් ඒක බුරුල් කරපු පසකට හෙල්ලකින් දමලා යනවා වගේ අරමුණ දිගේම කාගෙන බහින. ඒක නිසා අපට යම් අරමුණකට සතිය පිහිටියා නම් අපිට තේරෙනවා වෙනතට වඩා අරමුණ සමීපව ඇසුරක් ලැබෙනවා. ඒකේ ස්පර්ශයක් ලැබෙනවා. ඒ මොකද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 අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මොන මොන අරමුණු ඇසුරු කරාද කියලා මොනම කෙනෙක්වත් දන්නේ අපි උදේ සැලසුම් කරත් අද මම මේ ටික කරන්න ඕන කියලා කද්දාකවත් කෙරෙන්නේ නැහැ. උනේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා අපි කාගේ දෝ න්‍යාය පත්‍රයකට දවසගත කරලා හැන්දෑවේ සුසුම්ලලා නිින්ද ගිහිල්ලා රැය තිස්සේ නපුරු හිණ දකිනවා. ඒ නිසා ජීවිතේ එක අරමුණක් හරි දවසකට මන්න මෙන්න මේ අරමුණට හිත දැම්ම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 ඉතින් මේ පොලාපයින් ගතිය තමයි වික්ෂිප්ත භාවය කියලා කියන්නේ. අරමුණක හිත තිබ්බට හිටින්නේ නිකන් ඒකෙන් මේකෙන් ඒකෙන් මේකෙන් පැනපැන යනවා. අරමුණට ගිඳා බහින්නේ ඒක මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. බුරුල් කරලා පස් තියෙන තැනකට හෙල්ලකින් ඇන්නොත් ඒ හෙල්ලේ කාගෙන යනවා. ඒ සාංශිකේ ගෝලයා තමයි පණ්ඩි සාංශි මම භාවනා කරේ. ඒ සාංශි කියනවා තැම්බිච්ච අලකැලි ටිකක් තියෙනවා නම් පීරිසේක ගෑරෙප්පුවෙන් ඒ අල කෑල්ලට ඇන්නාම ගෑරෙප්පුව අල කෑල්ල கிඳා බැස්සොත් විනිවිද ගියොත් ගෑරෙප්පුව ගන්නකොට අල කෑල්ල එනවා. ගෑල අල කෑලි ගොඩක් තියෙනකට ගෑරෙප්පුවෙන් අයින්කොට එකකට ඔක්කත් கிඳා බහලා නැත්නම් ආපහු ගන්නකොට නිකන් ගෑරෙප්පුව විතරයි ඉන්නේ. ඒ නිසා යම් විදියකට අපිට ඒකාල කෑල්ලක් හරි ගන්න ඕනේ නම්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 කෝකට ගැහුවද කෝකට වැදුනද දන්නේ විද්‍ය පැදුරට වැදුනේ හාවට නැත්නම් විද්‍ය හාවට වැදුනේ පැදුරට මේක තමයි මුළු දවස පුරාම අපිට තියෙන්නේ නමුත් සතියෙන් ඉන්නකොට දන්නවා මන්න මම වාඩි වුණාට පස්සේ මට වැඩියෙන් ප්‍රකට උනේ ඉඳගෙන ඉන්න ඉරියව් එහෙනම් මට ප්‍රකට උනේ ආපු සත්‍යයක් ඒ නැත්නම් මට ප්‍රකට උනේ හුස්ම ගන්න එහෙම නැත්නම් මට ප්‍රකට උනේ පිම්බෙනවා හැකිලෙනවා එහෙනම් ඇවිදිනකොට මම දන්නවා මට වැඩියෙන්ම ප්‍රකට වෙන්නේ මේ පතුල පොළවේ වදිනවා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 පොත්වල උගන්වන්නේ නැහැ. ඉතිහාස පාඩමෙත් නැහැ. ඔක භූගෝල පාඩමෙත් නැහැ. ඔක මොකේවත් නැහැ. මේ චිත්ත නියාමයක් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ සතිය තියෙනවනම් දැන් සතිය එල්ල වෙච්ච අරමුණ අනික් අරමුණත් එක්ක පැටලෙන්නේ ඒක දාන්න. ඒක බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා මුං ඇට ටිකක් අරගෙන ඒහා සමාන වැලි ප්‍රමාණයකට දාන්න කියලා. ඒගොල්ල හොඳට කලවම් කරලා පරිවිරයන්ක් ඉන තැනට විසි කරන්න කලවමේ කවදාකවත් පරිවියෙක් වැලියටේට ගහයිද කියලා නෑ උ ගහන්නේ හරියට මුං ඇරේටම පරියට කොච්චර කලවම් කරලා දුන්නත් වැලියටේ මුං ඇරේ ඌ ගහන්නේ මුං ඇරේට විතරයි ඒ වගේ අපේ හිත දැන් මේ ගහන්නේ මේකට එහෙනම් මුං ඇරේට ගහන්න වැලියටේට වදිනවා කියලා දෙයක් නෑ ඒව ධර්ම නියාම නිසා සතිය තියෙන එකට කීයත හැකි මම ඉඳගෙන බලන ඉන්නකොට මට වැඩියෙන් ප්‍රකටුනේ හුස්මද වැඩියෙන් ප්‍රකටුනේ පිම්බීම හැකිලීමද නැත්නම් මේ ඇහෙන ශබ්දද එහෙනම් මේ ඉඳගෙන ඉන්නකොට යටිපහටිය පොළවේ වදින තැනද නැත්නම් වෙන වේදනාවක්ද නැත්නම් හිතට ආපු හිතවිල්ලක්ද ඉතින් කොයි අරමුණ වුණත් ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම සම්මෝසාවකින්තරව පටලවිල්ලකින්තරව අරමුණු විවිධ උණයි කියලා අරමුණු ගොඩක් තිබ්බයි කියලා සතියට බාධාවක් නැහැ වෙච්ච මේකයි මෙයා ගිහිල්ලා සම්මුඛ උනේ මොකේද එහෙම නැත්නම් බද්ධ වුණේ මොකේද කියලා සම්මෝධාවකින් තොරව කියන්න පුළුවන් නම් සතිය වඩනවා කියන එක උහුදු විනෝදාංශයක් විතරයි. ඔකට තටමඬක්වත් දාඩිය දාන්නවක්වත් හයියෙන් හුස්ම ගන්නවක්වත් තටමඬ ඕන ගවන්නේ සම්මෝධාවකින් දරව මට ඉදිරිපත් උනේ මේ අරමුණයි කියලා කියන්න පුළුවන්. හැබැයි අර ආදුනිකයට ආදුනික ලොකු බලාපොරොත්තු කොටක ඉන්නේ. දැන් මේ කියන බණේවත් සමහරට තේරෙන්නේ නැහැ. මොකද මේක ඊටාම සරල දෙයක් මේ කතා කරන්නේ.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 අන්න ඒ හැඟීම තියෙන මනුස්සයෙක් ඉඳලා ඌ සතිපට්ඨාන කැපයි. ඌ ඌ භාවිත මනසක් ඇති කෙනෙක්. ඌ හෝ ඒකී හෝ ඒක හෝ මොකා හෝ. ඊට පස්සේ කියනවා සම්මෝස රසා විෂයාභිමුඛ භාව පච්චුපට්ඨාන. විෂයාභිමුඛ භාව කියලා කියන්නේ දැන් තමන් අපි හිතමු ඉන්ද්‍ර භාවනා කරලා කරලා මම මේ ආනාපානේ වඩන යෝගාවචරය කියලා යෝගාචර දන්නවයි කියලා. එතෙන් පිම්බීම හැකිලිම් බලන යෝගාවචරය. එහෙම නැත්නම් ඉන්න ඉරියව්ව බලන යෝගාවචරය මොකක් හරි. දැන් එතකොට එයා දන්නවා ඉඳගත් ගමන් මගේ අරමුණට හිත යන්නේ යම් චිත්තක්ෂණයක විනාඩි දෙක තුනකට පස්සේ හරි හරි බරි ගෑල ඔන්න මගේ හිත දැන් ආනාපානට වැටුණා කියලා Tamange විෂයට මාත්‍රකාවට හිත අභිමුඛ වෙච්ච බව අපි කියන මූණට මූණ දාපු බව එයාට වැටෙනවා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 ඒ සැලසුම් කරපු අරමුණ මූල කර්මන්තන හිත ගියා නම් විෂයාභිමුඛ වෙනකොටම තේනවා දැන් මං ආරසයි කියලා. අන්න ඒක තමයි මට මුලින්ම කියන්න ඕනුනේ ඒකයි මම මේ ආරසාව පිළිබඳ කතා ගොඩක් කිව්වේ. Taman ආනාපාන සති භාවනා කරන කෙනෙක් නම් ඒක කවුද දන්නේ කවුයි එක්කන කොයි එක් කරනවද කියලා. ඒ අරමුණට දැන් හිත ගියා නම් ඒක තමයි ධර්ම රසාව කියන්නේ. එතකොට හිත පිට ගියයි කියන්නකෝ සද්දකට පිට ගියා. නැවතත් ඒ සද්දය අහලා ඉවරලා හිත ආය ආනාපානට එනවයි කියලා අපි හිතමු. එතකොට අනාරක්ෂිත තැනක ඉඳලා දැන් ආරක්ෂා තැනට ආවා. නිසා සතිය පිහිටපු වෙලාව කියලා කියන්නේ හැම වෙලාවම Taman ගෙදර ගියා වගේ වැටෙනවා. අම්මා ගොඩකට ගියා වගේ වැටෙනවා. හාව Tamanගේ පැලැස්සට ගියා වගේ වැටෙනවා. සතා Taman ඉන්න කැදැල්ලට ගියා වගේ වැටෙනවා. පුරුදු ගතියක් තියෙනවා.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 නැත්නම් මේ වගේ පොට්ටේකට උනත් පේන කාරණා තියේදී අද භාවනා කරනවා කියලා මොන කුණු හර්පද කරන්න කියලා බලන්න. ඉඳගත්ත ගමන් තටබනවා. ආස්වාස ප්‍රසවාස කරනවා ආසෝස් ගාලා ඉතිකක්කම එනකන් බෙල්ල කෙලින් කරගන්න බැරි වෙනකන් හුස්ම ගන්න. මොකද මේ කරන්නේ මේ ආනාපාන සති භාවනාව.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 ධර්ම ආරක්ෂාව සංඝ රස්සාව. ඒ නිසා කියනවා ධම්මෝ විනානත්ති පිතාච මාතා. අපිට මේ ධර්මයෙන් තොර මවෙක් පියෙක් නැහැ. මේ ධර්මයෙන් ලැබෙන ආරස්සාව අතහැරියට පස්සේ අපි අනාතයි. අපි අතරණයි. අපි নানা ප්‍රකාර දේවල් පිටිපස්සේ යනවා. මේ ධර්මයේ ඊටාම මුසුප් වෙලා බලන මේ මෝලට මේ අම්මණයට මේ සතිය තේරෙන්නේ නැති නිසා නෙමේ එක එකනා පිටිපස්සේ ගිහිල්ලා පඳුල්ලන්නේ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 ඉතින් ඒ නිසා හිත පිට යෑමන වළක්වන එක නෙවෙයි සතියෙන් කරන්නේ. හිත පිට ගියොත් අනාරක්ෂිතයි. ඒනට හිත දැන් කොහෙද පිහිටන්න ඕනේ කියලා ගන්නවා. නැවත පළවෙනි වෙලාවෙදීම ගෙනලා හිත අරමුණේ පිහිටවපු ගමන් ආයතකොට තමයි තේරෙනවා. හරි දැන් ඕන gedara වගේ වැටෙනවා. ඉතින් මේ විදියට මේ සතියේ ආරක්ෂක කෘත්‍ය ආරක පච්චපඨාණය යමෙක් තේරුම් ගත්තොත් මේ වගේ වැඩමුළුකට ඇවිල්ලා සුදු ඇඳගෙන සිල් රෙදි ඇඳගෙන සිල්ලුතුම් මැද ඉඳගෙන වඩා ප්‍රයත්නකින් ගත්තට පස්සේ යාර තේරෙන්න පටන් ගන්නවා මේ ඉගෙනගත්ත මේ ධර්මතාවයේ අනාරක්ෂිත තැන්ට හිත යන එක තමයි ලෝකේ ස්වභාවය. ඒ වෙනකොට ආරක්ෂකසන්න ගෙනත් තියෙන එක තමයි මම සත්‍යපට්ඨාන කරනවායි කියලා කියන්නේ. ඒක අඳුනගත්තට පස්සේ මැරෙන තෙක් එහෙම නැත්නම් නිවන් දකින්න තෙක්වත් ඒ ධර්මය අඳුනගත්තේ ධර්මයාගේ හිතෙන් මකන්න බෑ. ඒ තරම්ම බලවත් වෙනසක් අපේ චින්තනයට ඇතුල් කරනවා. පෞරුෂත්වයට කරනවා. අපේ රුචිකාරකත්වයට රුචි අරුචිකත්වයට කරනවා සත්‍ය දැනගත්ත දවසේ. ඒ නිසා ඒ සඳහා අනන්ත වීර්ය ගන්න. ලක්ෂ කෝටි වාරයක් සමාව දෙන්න. ඕනම කෙනෙක් ඇහුවොත් කියලා දෙන්න. මේ ගත්තොත් කවදා හරි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 දන්න තැනට හිත ගැනීමල වළක්වන්න දෙයක්වත් ලෝකේ නැහැ. මේක තමයි මගේ යුතුයකම්. මේක තමයි යෝගාවචරය විසින් උපයාගත යුතුයි, සපයාගත යුතුයි, භාවනා කළ යුතුයි. එතකොට යාට ආරක්ක පච්චපට්ඨානා කියලා ආරක්ෂාව පිළිබඳ විභූති නළලේ ගහන්න ඕනෙත් නැහැ. දෙයයන්ට පඳුරු වෙන් කරන්න ඕනෙත් නැහැ. කාටවත් යදින්න ඕනක මොකුත් නැහැ. මේ නොමිලේ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 අසත්‍යමත් පුද්ගලයෝ මුට්ටසති පුද්ගලයෝ ඒ අත්දැකීම් කරන්න බෑ. හැබැයි ඒ ඇත්තු කරන මේ සියලුම අමනකම් තියේදී සතිය වඩනේ කරන්න පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. කාටවත් වළක්වන්න බෑ. ඒ විතරක් නෙවෙයි. අපි කලින් අකුසල කෙරුවයි කියලා හිතමු. අපි කලින් දුස්චරිත ගත කරයි කියලා. අපි කලින් සතිපට්ඨානෙ වැඩිුවේ නෑයි කියලා. ඒ සියලු පව්කම් වලට සමාවත් සතිය පිහිටන චිත්තක්ෂණේ තියෙනවා. මොන්නම විදිහකින් සතිය මේ ඉස්සර අතීතය තම්බීකටම අයින් කරන්නේ. තම්බීකටම අයින් කරන නමුත් අපේ හිත පුදුම තුප්පහයි හිතක් තියෙන. නොසෑමලා දහබදුරා පට්ටවඳුරු හිතක් කරන හැම අකුසලයක්ම සිහිපත් කර කර නැවත නැවතත් නැවත පශ්චාත්තාප වෙන ඔය හැම වෙලාවෙම අකුසල් සිද්ධ වෙනවා. කරපු අකුසල් නැවත සිහිපත් කරන්න කරන්න ඒකට කියනවා අකුසල සමාදානිය කියලා.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 ඌ ඇරලා බලනකොට ඌ ඇදලා ගත්ත කැපුවා. අන්තිමට 30ම කපලා ඉවරයි. අනිත් පැත්ත හැරුණා නම් 30 අඟුලිමාල වහක්කේ තියලා තෙමාරින්න පුළුවන් තරම් බලසෙනක. නැත්නම් අඟුලිමාලේ ඒ තරම් නටන කකුලේ ගෙජ්ජි කපන જાති හොරේ. තෙනගේ යද්දි එක එක ඇදගෙන කපනවා. මේ තරම් දක්ෂ එක. දක්ෂය කියලා කියන්නේ පව් කරන්න. බුදුජානනාංශ කිව්වේ අඟුලිමාලේ මම නතර වුණා. පුළුවන් නම් නතර වෙන්න. මේ වගේ වාඩි කරලා පන්සිල් සමාදන් කරලා අටසිල් සමාදන් කරලා කමට හන්දිලා භාවනා කරෙන්නේ නැහැ. කඩුව අතේ තියාගෙන පිටිපස්සෙන් එලවද්දි කිව්වේ අඟුලි මාන නතර වුණා. ඔබ මට නතර වෙන්න කියන හරි මම නතර වුණා බුලුවන් නතර වෙනවා. උඹ කරන වැඩේ නතර කරන්න පුළුවන්. නතර කරපන්. මට තේරෙනවා මේක පොඩි වචනයක් නෙවෙයි මොකද මේ මුළු විශ්වවිද්‍යාලෙම ප්‍රසිද්ධම ශිෂ්‍යයානේ. මේ මනුස්සයා කියන දේ වර්ථයක් තේරෙනවා. කඩුව බිම තියලා වැඳලා කිව්වා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 අපාගාමි අකුසල කර්මයක් සිද්ධ වෙලා තියෙන්නේ. කතා දෙකක් නැහැ. non stop ගිහිල්ලා වැටෙන්නේ අපායි. ඉන්ටර්සිටි කෙනෙක් ගවගේ. ද පුළුවන් නම් සතිය පිහිටවපන්. කොච්චර අමාරු වෙන්නේ නැද්ද කියලා හිතන්න අසාධාරණ බැනුම්, චෝදනා, අසුචි පාරවල්, ගල් ගෙඩි ඔළුව වැදිලා තියෙද්දි තියා දන්නවා මේ සතිය පිහිටුවේ නැත්තම් අර ලේපිට කපපු දර්ශන තමයි යාට පේන්නේ. එහෙම නැත්නම් යන්නේනකොට Tamanට ලැබෙන අපහාස චෝදනා. ඒ ඔක්කොම ඇත්තේදී සතිය පිහිටියට පස්සේ අර තමන් කරපු අකුසල් පිළිබඳ පශ්චාත්තාව තව කවුරුරි අසාධාරණ විදියට තමන්ට කරපු චෝදනා සියල්ලම මැඩපවත්තගෙන දිය බුබුලකට දාපු දූවිලි ටිකක් වගේ පිදුරු ටිකක් වගේ කාටුව වගේ දිය බුබුල මතුවෙන්න පටන් ගන්නවා අර ඔක්කොම අපතරවිය විටත් කරමින් එතකොට අඟුලි මාට තේරෙන්න පටන් අරගත්තා ඔය කරපු අකුසල් ටිකයි සිහිපත් කරනවා නම් දැන් අකුසල් වැඩි වෙනවා. ඒ වෙනුවට සිහිපත් කරපන් සතිපට්ඨාන. Tamange ආරමුණ. එතකොට ලැබෙන අරසාව අඟුලිමාල විතර දන්න කිසි කෙනෙක් නැහැ. නිසා සරුවචනන්සේ අඟුලිමාල ආමඳුරණ දුන්නේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. 1000ත් කපල තවත් කැපුවා නම් ওইටත් වැඩි නම්බුනාමැද්දයි කියලා මට හිතෙනවා. අර 18 එකක් අඩු වෙච්ච නිසා නම්බුනාමේ අඩු වෙන්න ඇති. ඒ නිසා අපි එච්චර කපල නැහැ.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 එනතන යෝගාවචරයට බලපාන විචල්්‍ය සාධකේ මොකද්ද කියලා අහුවාම ඒකට කියනවා තිර සංඥා පදට්ඨාන. Tamanට සතිය පිහිටවන්න ඕනේ අරමුණ නැවත නැවත ස්ථිර සංඥාව ඇති කරන්න මෙනෙහි කරන්න. තමන්න තේරෙනවා වාඩි වුණාට පස්සේ වැඩියෙන් වැටෙන්නේ ආනපානෙ කියලා. ඒකෙම හිත නතර කරන්න ඕන නම් ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න. ප්‍රසවාස වෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න. පිම්බීම හැකෙන්න නම් පේන්නේ ස්වභාවයෙන් පිම්බෙනවා පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. හැකිනවා හැකිනවා මෙනෙහි කරන්න. ස්ථිර කරන සංඥා. එතෙන් වම දකුණේ කරගෙන සක්මන් කරනකොට හිත පිට යනවා වැඩි නම් අරමුණ සතිය පිටව හිටින්නේ නැත්තම් මෙනෙහි කරන්න. තිර සංඥාව ඇති කරන්න. එතකොට තමන් අර මෙනෙහි කිරීම නිසා නික්ලේශී අරමුණේ හිත බන්ධනයක්, givisුමක්, පෙර සම්බන්ධතාවයක් ඇති වෙනවා.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 දාන කුසල් සීල කුසල් නිසා අපට ප්‍රතිරූපදේශ වාසය ලැබෙයි. පෙරකල පින් බව ලැබෙයි. යහ ප්‍රතිපදාව අරමුණ ලැබෙයි. සතිය පිහිටවන කාන් වලට පණින්නේ. ඒ නිසා ඒ කරන ලද පින් ඔපණං වණ්ඩරං ක්‍රියාවත් කරන්න සතිය වඩන්න ඕනේ සතිපට්ඨානය කරන්න ඕනේ මේ අපි සාකච්ඡා කරපු හරියට කියන්නේ සති මාත්‍රාව කියලා. දැන් සතිය ආරම්භ කරන හැටි විතරයි. මේක හොඳට කරගෙන යනකොට ඉස්සරහට සතිපට්ඨානය කියලා මේකේ පද මේකේ ස්ථාවර ගතියක් පට්ටල ගතියක් එන්න පටන් අර ගන්නවා. ඉස්සල්ලාම මේ වගේ වැඩමුළුවකදී අපි කරන්නේ මේ සති මාත්‍රාව කියලා දෙන්න. කියලා දීලා අනන්ත අප්‍රමාණ වැඩිමෙද පරියන්කේ ඉඳදී මෙන්න මෙහෙම කරන්න, සක්මණේ ඉඳදී මෙහෙම කරන්න